මේ අනිත් ප්‍රශ්නේ ඇත්තටම මම හිතන්නේ අපේ මේ කනිෂ්ක මහත්මිය ඇහුවා ඒ එයාම අහපු ප්‍රශ්නයක් ඒ වගේමයි මම හිතන්නේ ඒක නිසා ඒක මම අහන්න නැතුව ඉන්නම් ඊට පස්සේ තව මහත්මයක් අහලා තියෙනවා මෙහෙම ප්‍රශ්නයක් පින්නත් ස්වාමීන් වහන්සේ සති සම්පජඤ්ඤය නොමැති වීම නිසාද නායුවෙනේ ආර්ය ආරණ්‍ය ස්වාමින් වහන්සේලාට විපත්තුනේ එහෙම කියන්න බෑ. ඉතින් එතන සති සම්පජාඤ්ඤයේ කතාවක් නෙමෙයි. ඉතින් උන්වහන්සේලා වෙනදත් ඒ ඩක්කුවේ නැගලා උඩහට යනවනේ. ඉතින් ඒ විශ්වාසයෙන් අදත් එදත් යන්න ඇත්තේ. ඒක උපකරණයේ තියෙන දුර්වලතාවයක් එක්කලා ඒක සිද්ධ වුණා. ඒක ඒකට යම්කිසි සාංශාරික කර්මයක් බලපෑව වෙන්න පුළුවන්. ඒකට සති සම්පජාඤ්ඤය අදාළ බවක් නැහැ. ඉතින් උන්වහන්සේලා සමහර වෙලාවට ටිකක් කල්පනාකාරී වුණා නම් මේ 13 නමක්ම මේකේ ගොඩ වෙලා යන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් කල්පනා කරලා වාර දෙකකටවත් යන එක හොඳයි කියලා ඕනනම් හිතන්න තිබුණා ටිකක් බුද්ධිමත්ව කල්පනා කළා නම්. ඉතින් නමුත් ඒකට ඍජුවම සති සම්පජඤ්ඤය කියලා අපිට විස්තර කරන්න අමාරුයි. සති සම්පජඤ්ඤයෙන් යුක්තව අපිට යම් යම් දේවල් වළක්වා ගන්න පුළුවන්. ඉතින් නමුත් මෙතන අර පූර්ව විශ්වාසයත් එක්කලා උන්වහන්සේලා කටයුතු කරනවා. මොකද දැන් රහත් උනත් ඇබ්බැහියත් එක්ක කටයුතු කරන ඒවා තියෙනවනේ. ඒ වගේ ඉතින් වෙනදත් උන්වහන්සේලා ඒ විදිහට 10 12 නමක් එකේ යනවා නම් ඉතින් අදත් එහෙම යාම උන්වහන්සේලාට ගැටලුවක් හැටියට දැනෙන්නේ නෑනේ. ඉතින් නමුත් ඒක කේබල් එක ගැටලුවක් මතුවෙන්න පුළුවන්. ඒ මොන හරි තාක්ෂණික දෝෂයක් මතුවෙන්න පුළුවන්. ඒ වගේම උන්වහන්සේලාගේ සාංශාරික යම් කර්ම වේගයක් ඒකට හේතු වුණා වෙන්නත් පුළුවන්. නිසා ඒවා ඉතින් භෞතික සාධක මොනවද කියලා පරීක්ෂා කරලා හොයාගන්න ඕන කර්ම සාධක මොනවද කියන එක ඉතින් අපිට එහෙම තීරණය කරන්න පහසු නෑ කොහොමවත් ඉතින් සති සම්පජාඤ්ඤය පාවිච්චි කළොත් ගොඩක් දේවල් අපිට වෙනස් කරගන්න පුළුවන් හැම දෙයක්ම නෙමෙයි අවසරයි ස්වාමීන් වහන්සේ බොහොම පිං එතරම් ප්‍රශ්න අහලා තියෙන්නේ අවසරයි